ඇත්තටම හිතුවේ මේක කැමති කෙනෙක් දෙන්න පුළුවන් අකමැති කෙනාට විරුද්ධ වෙන්න පුළුවන් වගේ එකක් කියලා මම හිතුවේ. නමුත් දැන් අනිවාර්යයක්. ඉතින් අනිවාර්යයක් කරන්නේ මොකටද? අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. කාගේ උමනාවක්ද? ජාත්‍යන්තර ඉල්ලීමක්ද? නැත්නම් ලංකාවේ ඉන්න ඔක්කොම පුරවැසියෝ පොර પાස්පෝර්ට් හදනවා කියලා ලෝකෙට පෙන්වන්න තියෙන මොකක් හරි ආසාවක්ද? මේක සම්මත වුණාට පස්සේ ලංකාවේ ඉන්න සෑම පුරවැසියෙක්ම අදාළයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගරු മന്ത്രിතුමල්ලා, කතානායකතුමා, අගමැතිතුමා, ජනාධිපතිතුමා, මහානායක හාමුදුරුවෝ යන්න බෑ මේකට. දැන් પાස්පෝර්ට් ඔෆිස් කොහෙද දාන්නේ ඊළඟට ඔයාලා? ඇංගිලිසල ගලපු දෙන්න. ඒක වැරදි කියලා මම කියන්නේ. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට පණක් නැති නිසාද කියන ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ.